චූල කම්ම විභංග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරතේ 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ සුභෝ මානවෝත්තෝ දෙය්‍ය පුත්තෝ යේන භගවා තේනුපසංකමේ උපසංකමේ ත්වා භගවතා සද්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ සුභෝ මානවෝත්තෝ දෙය්‍ය පුත්තෝ භගවන්තං ඒතදවෝච කෝනුකෝ භෝගෝතම හේතුකෝ පච්චයෝ යේන මනුස්සානං ඒව සතං මනුස්ස භෝතානං දිස්සන්ති හේනප්පනේතතාම් දිස්සන්ති හේ බොහෝ ගෝතම මනුස්සා අප්පායුකා දිස්සන්තේ දීඝායුකා දිස්සන්තේ බෞහා බාධා දිස්සන්තේ අප්පා බාධා දිස්සන්තේ දුබ්බන්නා දිස්සන්තේ වන්නවන්තෝ දෙස්සන්තේ අප්පේ සක්කා දෙස්සන්තේ මහේ සක්කා දෙස්සන්තේ අප්පභෝගා දෙස්සන්තේ මහා භෝගා දෙස්සන්තේ නේච කුලේනා දෙස්සන්තේ යෝච්ඡා කුලේනා දෙස්සන්තේ දුප්පඤ්ඤා දෙස්සන්තේ පඤ්ඤවන්තෝ කෝනකෝ භෝගෝතම හේතු කෝපච්චයෝ යේන මනුස්සානං ඒව සතං මනුස්ස භූතානං දිස්සන්ති හේන පනේතතාති කම්මස්සකාමානව සත්තා කම්මදායාදා කම්මයෝනේ කම්මබන්ධෝ කම්මපටිසරණා කම්මං සත්‍යේ විභජති යදිදං හේන පනේතතායාති නකෝ අහං ඉමස්ස භෝතෝ ගෝතමස්ස සංකෙත්තේන භාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස විත්තරේන අත්තං ආජානාමි සාදු මේ බවං ගෝතමෝ තථා ධම්මං දේශේතු යතහං ඉමස්ස බෝතෝ ගෝතමස්ස සංකිට්ඨේන භාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස විත්තාරේන අත්තං ආජානේයන්තේ තේන හේ මානව සුනා හේ සාදුකං මනසිකරෝ හේ භාසෙස්සාමේතේ එවං භවති කෝ සුභෝ මානවෝත්තෝ දෙය්‍ය පුත්තෝ භගවතෝ පච්චස්සෝසි භගවා ඒතදවෝච ඉදමානව ඒකච්ඡෝ ඉත්තේවා පුරිසෝ වා පානාති පාතේ හෝති ලොද්දෝ ලෝහිත පානේ හත පහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ සබ්බ පාන භූතේසු සෝතේන කම්මේන එවං සමන්තේන එවං සමාදින්නේන කායස්ස බේදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති නොචේ කායස්ස බේදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති සචේ manussත්තං ආගච්ඡති යත්ත යත්ත පච්චාජායති අප්පායුකෝ හෝති අප්පායුක සංවත්තනිකා ඒ සාමානව පටිපදා යදිදම් පානාති පාති හෝති ලොද්දෝ ලෝහිත පානේ හත පහතේ නිවෙට්ඨෝ අදයාපන්නෝ සබ්බ පාන භෝතේසු ඉද පනමානව ඒකච්ඡෝ ඉත්තේවා පුරිසෝ වා පානාති පාතං පහාය පානාති පාසා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජේ දයාපන්නෝ සම්බපාන භෝත හිතානුකම්පේ විහෙරති සෝතේන කම්මේන එවං සමත්තේන එවං සමාදින්නේන කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති නෝචේ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති ශචේ manussස්සං ආගච්ඡති යත්ත යත්ත පච්චාජායති දීඝායුකෝ හෝති දීඝායුක සංවත්තනිකා ඒ සාමානව පටිපදා යදිදම් පානාති පාතම් පහාය පානාති පාතා පටිවිරතෝ හෝති නේත දණ්ඩෝ නේත සත්තෝ ලජ්ජේ දයාපන්නෝ සම්බපාන බොහත හිතානුකම්පේ විහෙරති ඉදමානව ඒකච්චෝ එත්තේවා පුරිසෝ වා සත්තානං විහෙටක ජාතිකෝ හෝති පානිනාවා ලෙඩ්ඩුනාවා දණ්ඩේනවා සත්තේනවා ශෝතේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස බේදා පරං මරණ අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති නොචේ කායස්ස බේදා පරං මරණ අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති සචේ manussස්සං ආගච්ඡති යත්ත යත්ත පච්චා ජායතේ බෞහාබාධෝ හෝති බෞහාබාධ සංවත්තනිකා ඒසා මානව පටිපදා යදිදං සත්තානං විහෙතක ජාතිකෝ හෝති පානිනාවා ලෙඩ්ඩුනාවා දණ්ඩේනවා සත්තේනවා ඉද පනමානව ඒකච්චෝ ඉත්තේවා පුරිසෝවා සත්තානං අවිහෙතක ජාතිකෝ හෝති පානිනාවා ලෙඩ්ඩුනාවා දණ්ඩේනවා සත්තේනවා සෝතේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස බේදා පරං මරණා සුගතින් සද්දං ලෝකං උපපජ්ජති නොචේ කායස්ස බේදා පරං මරණා සුගතින් සද්දං ලෝකං උපපජ්ජති සතේ manussත්තං ආගච්ඡති යස්ස යස්ස පච්චාජායතේ අප්පාබාධෝ හෝති අප්පාබාධ සංවත්තනිකා ඒ සාමානව පටිපදා යදිදන් සත්තානම් අවිහෙටක ජාතිකෝ හෝති පානිනාවා ලෙඩ්ඩුනාවා දණ්ඩේනවා සත්තේනවා ඉද කනමානව ඒකච්චෝ ඉත්තේවා පුරිසෝ වා කෝදනෝ හෝති උපායාස බහුලෝ අප්පම්පේ වුත්තෝ සමානෝ අபிසජ්ජති කුප්පති ව්‍යාපජ්ජති පතිත්‍යති කෝපංච දෝසංච අපච්චයංච පාතු කරෝති සෝතේන කම්මේන එවං සමත්තේන එවං සමාදින්නේන කායස්ස බේදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති නොචේ කායස්ස බේදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති සචේ manussත්තං ආගච්ඡති යත්ත යත්ත පච්චාජායති දුබ්බන්නෝ හෝති දුබ්බන්න සංවත්තනිකා ඒ සාමානව පටිපදා යදිදං කෝදනෝ හෝති උපායාස බහුලෝ අප්පම්පේ වුත්තෝ සමානෝ අபிසඤ්ඤති කුප්පති ව්‍යාපජ්ජති පතිත්‍යති කෝපංච දෝසංච අප්පච්චයංච පාතු කරෝති ඉද පනමානව ඒකච්චෝ ඉත්තේවා පුරිසෝ වා අක්ඛෝදනෝ හෝති අනුපායාස බහුලෝ බහුම්පේ වුත්තෝ සමානෝ නාභිසජ්ජති න කුප්පති න ව්‍යාපජ්ජති න පතිත්ථියති න කෝපංච දෝසංච අප්පච්චයංච පාතු කරෝති සෝතේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති නොචේ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති සචේ manussත්තං ආගච්ඡති යත්ත යත්ත පච්ඡාජායති පාසාදිකෝ හෝති පාසාදික සංවත්තනිකා ඒසා මානව පටිපදා යදිදං අක්ඛෝදනෝ හෝති අනුපායාස බහුලෝ බවම්පේවුත්තෝ සමානෝ නාභිසජ්ජති න ව්‍යාපජ්ජති න පතිත්තේයති නකෝ පංච දෝසංච අපච්චයංච පාතු කරෝති ඉද කනමානව ඒකච්චෝ ඉත්තේවා පුරිසෝ වා ඉස්සාමනකෝ හෝති පරලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසෝ ඉස්සති උපදොස්සති ඉස්සංබන්ධතේ සෝතේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස බේදා පරං මරණ අපායම් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති නොචේ කායස්ස බේදා පරං මරණ අපායම් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති සචේ manussත්තං ආගජ්ජති යත්ත යත්ත පච්චාජායති අප්පේ සක්කෝ හෝති අප්පේ සක්ඛ සංවත්තනිකා ඒ සාමානව පටිපදා යදිදං ඉස්සාමනකෝ හෝති පරලාභ සක්කාර ගරුකාර මානන වන්දන පෝජනාසෝ ඉස්සති උපදොස්සති ඉස්සං බන්ධති ඉද සනමානව ඒකච්ඡෝ ඉත්තේවා පුරිසෝවා අනිස්සාමනකෝ හෝති පරලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසෝ න ඉස්සති න උපදොස්සති න ඉස්සංබන්ධති සෝතේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති නොචේ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති සචේ manussත්තං ආගච්ඡති යත්ත යත්ත පච්චා ජායති මහේසක්කෝ හෝති මහේ සක්ක සංවත්තනිකා ඒ සාමානව පටිපදා යදිදං අනිස්සාමනකෝ හෝති පරලාභ සක්කාර ගරුකාරමානන වන්දන පෝජනාසෝ න ඉස්සති න උපදොස්සති න ඉස්සං බන්ධති ඉද කනමානව ඒකච්චෝ ඉත්තේවා පුරිසෝවා න දාතා හෝති සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නං පානං වත්තං යානං මාලා ගන්ධ විලේපනං සේයාවසත පදේ සේයං සෝතේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස බෙහෙදා පරං මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජතේ නොචේ කායස්ස බේදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපඤ්ඤති සචේ manussත්තං ආගච්ඡති යත්ත යත්ත පච්ඡාජායති අප්පභෝගෝ හෝති අප්පභෝග සංවත්තනිකා ඒ සාමානව පටිපදා යදිදන්න දාසා හෝති සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නං පානං වත්තං යානං මාලා ගන්ධ විලේපනං සේයාවසත පදේ තේයං ඉද පනමානව ඒකච්ඡෝ ඉත්තේවා පුරිසෝ වා දාසා හෝති සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නං පානං වත්තං යානං මාලාගන්ධ විලේපනං සේයාවසත පදේ තේයං සෝතේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති නොචේ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති සචේ manussත්තං ආගච්ඡති යත්ත යත්ත පච්චා ජායති මහා භෝගෝ හෝති මහා භෝග සංවත්තනිකා ඒ සාමානව පටිපදා යදිදන් දාතා හෝති සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නං පානං වත්තං යානං මාලාගන්ධ විලේපනං සේයාවසත පදීපේයම් ඉද පනමානව ඒකච්චෝ ඉත්තේවා පුරිසෝවා තද්දෝ හෝති අතිමානේ අභිවාදේ තබ්බං න අභිවාදේති පච්චොට්ටා තබ්බං න පච්චොට්ඨේති ආසනාරහස්ස ආසනං න දේති මග්ගාරහස්ස මග්ගං න දේති සක්කා තබ්බං න සක්කරෝති න ගරුකා තබ්බං න ගරුකරෝති මානේ සබ්බං න මානේති පෝජේ සබ්බං න පෝජේති සෝතේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස බේදා පරං මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති නොචේ කායස්ස බේදා පරං මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති සචේ manussත්තං ආගච්ඡති යත්ත යත්ත පච්චාජායති නේච කුලේනෝ හෝති නේච කුලේන සංවත්තනිකා ඒසා මානව පටිපදා යදිදම් තද්දෝ හෝති අතිමානේ අභිවාදේ සම්බංන අභිවාදේති පච්චොට්ඨා සම්බංන පච්චොට්ඨේති ආසනාරහස්සන ආසනන් දේති මග්ගාරහස්සන මග්ගන් දේති සක්කා සම්බං න සක්කරෝති ගරුකා සම්බං න ගරුකරෝති මානේ සම්බං න මානේති පූජේ සම්බං න පූජේති ඉද කනමානව ඒකච්චෝ ඉත්තේවා පුරිසෝ වා අත්තද්දෝ හෝති අනතිමානේ අභිවාදේ සබ්බං අභිවාදේති පච්චුට්ඨා සබ්බං පච්චුට්ඨේති ආසනාරහස්ස ආසනං දේතේ මග්ගාරහස්ස මග්ගං දේතේ සක්කාතබ්බං සක්කරෝති ගරුකාතබ්බං ගරුකරෝති මානේතබ්බං මානේති පෝජේතබ්බං පෝජේති සෝතේන කම්මේන එවං සමත්තේන එවං සමාදින්නේන කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති නොචේ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති සචේ manussත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්ඡාජායති උච්ඡා කුලීනෝ හෝති උච්ඡා කුලේන සංවත්තනිකා ඒ සාමානව පටිපදා යදිදං අත්සද්දෝ හෝති අනතිමානී අභිවාදේ සම්බං අභිවාදේති පච්චොට්ඨා සම්බං පච්චොට්ඨේති ආසනාරහස්ස ආසනං දේති මග්ගාරහස්ස මග්ගං දේති සක්ඛා සම්බං සක්කරෝති ගරුඛා සම්බං ගරුකරෝති මානේ සම්බං මානේති පූජේ තබ්බං පූජේති ඉද කනමානව ඒකච්චෝ ඉත්තේවා පුරිසෝ වා සමනං වා බ්‍රාහ්මනං වා උපසංඛමෙත්වාන පරිපොච්චිතා හෝති කිං භන්තේ කුසලං කිං අකුසලං කිං සාවජ්ජං කිං අනවජ්ජං කිං සේවිතබ්බං කිං නසේවිතබ්බං කිං මේ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හෝති කිං වා පනමේ කරේයමානං දීඝරත්තං හිතාය සුඛාය හෝති තේ සෝතේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස බේදා පරං මරණ අපායන් දුග්ගතින් නිරයන් උපපජ්ජති නොචේ කායස්ස බෙහෙදා පරං මරණා අපායන් දුග්ගතින් නිරයන් උපපජ්ජතේ සචේ manussත්තං ආගච්ඡති යත්ත යත්ත පච්ඡාජායති දුප්පඤ්ඤෝ හෝති දුප්පඤ්ඤ සංවත්තනිකා ඒ සාමානව පටිපදා යදිදං සමනං වා බ්‍රාහ්මනං වා උපසංඛමෙත්වා න පරිපොච්චිතා හෝති කිං බන්තේ කුසලං කිං අකුසලං කිං සාවජ්ජං කිං අනවජ්ජං කිං සේවිතබ්බං කිං න සේවිතබ්බං කිං මේ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හෝති කිං වාපනමේ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හෝති තේ ඉද කනමානව ඒකච්චෝ ඉත්තේවා පුරිසෝ වා සමනං වා බ්‍රාහ්මනං වා උපසංඛමෙත්වා පරිපොච්චිතා හෝති කිං බන්තේ කුසලං කිං අකුසලං කිං සාවජ්ජං කිං අනවජ්ජං කිං සේවිතබ්බං කිං නසේවිතබ්බං කිං මේ කරේයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හෝතේ කිංවා කනමේ කරේයමානං දීගරස්සං හිතාය සුඛාය හෝති සෝතේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති නොචේ කායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති සචේ manussත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති මහා පඤ්ඤෝ හෝති මහා පඤ්ඤ සංවත්තනිකා ඒ සාමානව පටිපදා යදිදං සමනං වා බ්‍රාහ්මනං වා උපසංඛමිත්වා පරිපොච්චිතා හෝති කිං බන්තේ කුසලං කිං අකුසලං කිං සාවජ්ජං කිං අනවජ්ජං කිං සේවේ තබ්බං කිං සේවිතබ්බං කිං මේ කරීයමානං දීඝරස්සං අහිතාය දුක්ඛාය හෝති කිං වාපනමේ කරීයමානං දීඝරස්සං හිතාය සුඛාය හෝති තී ඉති කොමානව අප්පායුක සංවත්තනිකා පටිපදා අප්පායුකත්තං උපනේති දීඝායුක සංවත්තනිකා පටිපදා දීඝායුකත්තං උපනේතේ බෞහාබාධ සංවත්තනිකා පටිපදා බෞහාබාධස්සං උපනේතේ අප්පාබාධ සංවත්තනිකා පටිපදා අප්පාබාධස්සං උපනේතේ දුබ්බන්න සංවත්තනිකා පටිපදා දුබ්බන්නස්සං උපනේතේ පාසාදික සංවත්තනිකා පටිපදා පාසාදිකස්සං උපනේතේ අප්පේ සක්ඛ සංවත්තනිකා පටිපදා අප්පේ සක්කත්තං උපනේති මහේ සක්ඛ සංවත්තනිකා පටිපදා මහේ සක්කත්තං උපනේති අප්පභෝග සංවත්තනිකා පටිපදා අප්පභෝගත්තං උපනේති මහා භෝග සංවත්තනිකා පටිපදා මහා භෝගත්තං උපනේති නේච කුලේන සංවත්තනිකා පටිපදා නේච කුලේනත්සං උපනේතේ උච්චා කුලේන සංවත්තනිකා පටිපදා උච්චා කුලේනත්සං උපනේතේ දුක්ඛඤ්ඤ සංවත්තනිකා පටිපදා දුක්ඛඤ්ඤත්සං උපනේතේ මහා පඤ්ඤ සංවත්තනිකා පටිපදා මහා පඤ්ඤත්සං උපනේතේ කම්මස්සකාමානව සත්තා කම්මදායාදා කම්මයෝනේ කම්මබන්ධෝ කම්මපටිසරණා කම්මං සත්තේ විභජති අදිදං හේනප්පනේත තායාති එවං වොත්තේ සුභෝමානවෝත්තෝ දෙය්‍ය පුත්තෝ භගවන් සංඝේ සදවෝච අබෙක්ඛන්තං භෝගෝතම අබෙක්ඛන්තං භෝගෝතම තේයථාපි භෝගෝතම නික්කොජ්ජතං වා උක්කොජ්ජය පටිච්ඡන්නං වා විවරෙය්‍ය මූල් හස්සවා මග්ගං ආචික්කෙය්‍ය අන්ධකාරේ වා තේල පජ්ජෝ සංධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේතේ ඒවමේවං බෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛෝ සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති චූල කම්ම විභංග සුත්තං පංචමං